මොකද රෙදි හොදනකොට එහෙම දාන්නේ රෙදි වල වර්ණ කපන්න දාන්නේ මේ ක්ලෝරින් දාලා විරංජනේ වීමක් වෙනවා. ඉතින් ඒකයි හුඟ දිනෙකට නින්දට එන්නේ. නමුත් ඒක එන්නේ භාවනා හොඳ තැනක. නිසා ධම්මවිචය ගැන ධර්ම සාකච්ඡා කරලා කතා කරපෙන්න හරියට ඔතනදී මේක භාවනා වැදගත් තැනක්. දැන් ඉතින් අරමුණු දෙක අතර වෙනස මොකක්ද අරමුණු දෙක කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස අඩු වෙලා. මේක පිම්බීම හැකිලිමේ තියෙනවා. සක්මනේ තියෙනවා. ඕනෙම දෙයක තියෙනවා. අපි මේ නිදර්ශනයකට ගත්තා. ඔතෙන් ආවට පස්සේ මේක පිළිබඳව කම්මැලි වෙලා භාවනාට ඇට දාලා නින්දට වැටෙන්න දීලා ගසලා යනවා වෙනුවට සතිය දෙගුණ කරනවා. අරමුණ සියුම් වේගන යනකොට සතිය දෙගුණ කරලා තියනවා. තියෙන එක මම බලනවා කියන හැඟීම ගන්නවා මිස අරමුණ නැති වුණා කියන හිත දෙන ලනුව කණ්ඩ යන්නේ නැහැ. එතකොට සතිය දෙගුණ කළොත් මොකද වෙන්නේ කියන එක බුදුමාකාර විචිත්‍ර දෙයක්. මේකට උපමාවක් දෙන්නේ ප්‍රසිද්ධ උපමා දෙකක් විතර දෙන්න පුළුවන්. එකක් තමයි සාමාන්‍යයෙන් ওই රතු ආල්බත් ටිකක් වතුරට දාලා පැහෙන්න ඇරියොත් එහෙම පැහෙන්න ඉසල වතුරට දාපු වෙලාව නම් මෙන්න හාල් මෙන්න වතුර කියලා පෙන්න තැහැගෙන. නමුත් හුඟක් කළා මේක පැහිලා හැඳි ගෑ වුණාට පස්සේ කවට හරි වැහුම් අරලා පෙන්නුවොත් එහෙම එයා ඇහුවොත් කෝ මේකේ තිබ්බ හාල් කෝ තිබ්බ මේකේ වතුර කියලා උත්තර දෙන කෙනත් අසරණ වෙනවා බලන කෙනත් අසරණ. මොකද දැන් තියෙන්නේ කැඳ. ඒ කැඳේ නෑ ඒ හාල් වලින් වතුර වෙන් කරන්න පුළුවන් ගතියක්. නමුත් කැඳේ තියෙන අර හාල් වල තියෙන වර්ණ මේ මේ සංඝටනේ. උකු ගතියක් තියෙන වතුරට උකු ගතියක් එකතු වෙලා තියෙනවා. හාල් වල තියෙන ඝන ගතිය නැති වෙලා තියෙන කීයක ඉස්සලා ඔකට අපි හාලු වතුරයි කියවට දැන් කැඳ කියලා කියන්නේ කියලා. ඒ වගේම තමයි භාවනා කරනකොට ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් මෙනෙහි කරන්න උපදෙස් දෙන ගුරුවරයා දැනගත්තා නම් මේ ශිෂ්‍යයාගේ මේ යෝගාවචරයාගේ දැන් ආස්වාද ප්‍රසවාස දෙක වෙනස්කම් අඩු වෙලා සමාකාර වෙලා නමුත් අරමුණෙන් හිත කඩා ගන්න නැති තරම් දක්ෂ ධම්මවිචේසයිත යෝගාවචරයක් නම් ගුරුවරයා කියනවා දැන් දැනෙනවා දැනෙනවා කියලා මෙනෙහි කරන්න කියලා. ආස්වාද ප්‍රසවාස කියලා මෙනෙහි කරන්න එපා. නමුත් හිත ගැළවිලා නැහැ, සතිය නැති වෙලා නැහැ, සමාධිය නැති වෙලා නැහැ. හැබැයි අරමුණ වෙස්මාරු වෙලා තියෙනවා. ඕක ඈඩ් කරලා බැලුවොත්, අනතර කරලා බැලුවොත්, ගණන් ගන්න නැතුව බැලුවොත් හිත නින්දට වැටෙනවා. හොඳට සමීප වෙලා මේකේ තියෙනවා මේක බලන්න ඕනෑ කියලා බැලුවොත් පේන්න පටන් අර ගන්නවා මේක හරියට හුඟා කුණු වෙච්ච ගවරවලක හෝටල් වල පිටිපස්සේ තියෙන කුණු වල වල තියෙන වතුරත් එක්ක ඕක ඉන්න පණුව නලියන ගතියක් තියෙන පුදුමාකාර විදිහට දඟලනවා වතුර අඩු වෙච්ච ලාක මාළුවෝ වතුර වල වල ඉන්න මාළුවෝ වගේ එහෙම නැත්නම් ටීවී එකේ ප්‍රෝග්‍රෑම් එකක් නැතුව චිත්‍රටන වෙලා වගේ පුදුමාකාර විදිහට ඒකාකාර වැඩපිළිවෙලක් යන්න පටන් ගන්නවා මේකට කම්මැලි කරන සුළුයි. මේක ඒකාකාරී ගතියක් තියෙනවා. ඒ විචිත්‍රත්වේ නෑ. නමුත් ධම්මවිචේ දන්න කෙනා මේකට හොඳට සමීප කරලා මේක දිහා බලන්න හිටියොත් මේක එකම චිත්තක්ෂණයක්වත් නැතර වීමක්. ඉස්පාසු නොදී දිගටම නලියන ගතියයි තියෙන්නේ. ඒක කවදාකවත් භාවනා නම්බුවක් කියලා හිතෙන්නේ නැහැ. අර පච්චත්ත ලක්ෂණ ස්වභාව ලක්ෂණ එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ දිය වෙලා ගියාට පස්සේ ඒ පෞද්ගලික ලක්ෂණ නම් පේන්න තියෙන නිකන් පවතින ගතියක්. නමුත් මෙතෙන් ආවට පස්සේ කිසිම දෙයක පැවැත්මක් නැහැ. දිගටම නටන නලියන පුංචි පුංචි අංශු පුංචි පුංචි වාත ක්‍රියාශක්ති පේන්න පටන් ගන්නවා. මේක හරීම බයලවන සුළු දෙයක්. මේක හරීම මේ අසරණ කරන සුළු දෙයක්. මේක හරීම මේ පදණං විරහිත කරන සුළු දෙයක්. මෙන්න මෙතෙන්දි කියනවා ඉස්සල්ලාම වතාවට සක්කාය දිට්ඨිය පුපුරලා යනවා කියලා. මම මේ මාගේ කියන හැඟීම ඉස්සල්ලාම පුපුරනවා. මොකද අරමුණු අතර වෙනසක් නැතු අරමුණු අතර වෙනස නැතුණයි කියලා අපි දැන් මේ දන්න භාෂාවෙන් කියුවේ මොකද්ද ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස නැති වෙන ආස්වාද ප්‍රසවාසයේ නැති වුණා කියනව නෙවෙයි මෙන්න මේ වෙනකොට යෝගාවචරය ලං වෙලා බලන්න කියන්නේ මොකටද ඈත් වෙලා බැලුවොත් නින්දර වෙනවා බය වෙනවා කම්මැලි වෙනවා එපා වෙනවා ලං වෙලා බැලුවොත් මොකද වෙන්නේ බලන හිතත් පේන ආනාපානයත් අතර වෙනසක් නැති වෙනවා මම දැන් ආනාපානයේ ඇතුළේද ඉන්නේ නැත්තම් පිට ඉඳගෙන ආනාපාන දිහා බලනවාද කියලා බලාන ඉන්න ගතිය නැති වෙනකොට ඉස්සල්ලාම වතාවට යෝගාවචරය දිය වෙලා යනවා සක්කාය දිටියේ කියන වීදුරු මාලිගාවට එක ගලක් වදිනවා සහලවල යනවා මෙන්න මේක එහා පැත්තට පයින්වයි කියන එක ඉතාමත්ම දුෂ්කරයි. ඉතින් මේකට ආසන්න කාරණා වශයෙන් පෙන්වන්නේ මෙන්න මේ පිම්මේදී ඒක කරගත්ත කල්යාණ මිත්‍රයෝ ආශ්‍රය කරනවා නම් ඒ තමන්ගේ ජීවිතය සහ කය පුදලා මේ ආර්ය පරිශ්‍රණය කරන්න කැමති නම් විතරක් ඒ යෝගාවචරයේ තෙන්දි සිංහ සෙයියාවක් එනවා. එහෙම නැත්නම් ඉතින් බඩ දඟලනවා කරප්පන් එනවා නලියනවා සහල වෙනවා নানা ප්‍රකාර රෝග ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා. ඉතින් මෙතෙක්කල් බටහිර ලෝකේ මේවා තේරෙටම සයිකෝതെරපි දුන්නා කවුන්සලින් කෙරුවා. මේ භාවනා කරනකොටත් එනවා නැති වෙලාවටත් එනවා. භාවනා කරනකොට ඕක හරියට සීමාවේ කන්ට්‍රෝල් එකේ ගන්න පුළුවන්. දැන් ඒත් තේරුම් අරගෙන තියෙනවා මේ Taman මෙතෙක් අරගෙන ගියේ තර්ක ඥාන මම මෙතන අරමුණ එතන අරමුණේ වම මෙහෙමයි දකුණු මෙහෙමයි පිම්බි මෙහෙමයි හැකිලි මෙහෙමයි කිය කිය ඉඳ ඉඳ ඉඳ අපේ අර linear relationship එක අපේ යන මේ රේකීය ඥාන චක්‍රේ වැඩ කරනවා. ඕවා කලවමට ගිය දවසේ ඥාන චක්‍රේ පච වෙනවා. පච වෙලා බලන ඉන්න මිනිස්සෙකුත් නැති හුදු සිද්ධියක් බවට පත් වෙනකොට ඔන්න ධම්මවිචේ වැඩිවියපත් වීමක් සිදු වෙනවා. එතකොට කියනවා ස්වභාවික ලක්ෂණ දක්වපු හිත දැන් සන්තති ලක්ෂණය දැකීමට තරම් මෝරනවා කියලා. සන්තතිය කියලා කියන්නේ එක දිගට පවතින ප්‍රවාහයක් පේනවා. ආනාපානය තුල මේ ආස්වාස වාරයද ප්‍රස්වාස වාරයද කියලා වෙන් කර ගන්න බෑ. හැබැයි හොඳටම Taman දන්නවා නිදි නෑ, මැරිලා නෑ, ක්ලාන්ත වෙලා නෑ, අරමුණට මුණ දාලා තියෙනවා. මොනම විදියකින්වත් ආනාපාන තියෙන ලකුණු මෙතන නෑ. නමුත් ඒ වෙනකොට වෙන ලකුණු වගේක් තියෙනවා. මොකද ඒකාකාරීව දිගට මේක පේනවා. නමුත් තුක්ෂ්ම නොදකින් කියලා තමයි හිතෙන්නේ. ආන්නයකට සාදර වීමයි ධම්මවිචේ සම්බොජ්ජංගේ වශයෙන් යෝගාවචරයක් කළ යුතු ක්‍රියා. ඒකටයි සරුවචනසේ සාක්ෂි වෙන්නේ. ඒකටයි මේ බණ කියන්නේ. ආනෙකට සාදර වුණොත් පැය ගානකට නැගිටින්න හිතෙන්නේ. එහෙම නැත්තම් නැගිට දන්නෙත් නෑ. දලුවක සාදාලා නැගිට දන්නෙත් නෑ. ඒක නැත්තම් නිින්දට වැටෙනවා. ඒ නිසා මෙන්න මෙතන ඉතාමත්ම සංවේදී, තාමත්ම තීරණාත්මක තනක්. ඉතින් මේක එහා පැත්තට පැන්නුවොත් ඒ යෝගාවචරය සමහර විට කියාවි ඉඳගෙන තප්පරය දෙක යනකොට මට දැන් ආනාපානෙ නොපෙනී යනවා ගිය ගමම්ම මට පේන්නේ ඔන්න ඔය එක දිගට පවතින தත්ත්වය. සක්මනෙත් ඒකිනවා. එහෙම යෝගාවචරයෙක් එදිනෙදා වැඩ කරනවා කියලා කියමු කන්තෝරෝක හෝ ඒකාකාර වැඩක් කරනකොට උනත් ඒ පුද්ගලයාට මේ සති සම්පජාඤ්ඤේ එළඹ හිටියානම් ඒ තමන් කරන වැඩේ යාන්ත්‍රිකව කරන ගමන් පිට කෙනෙක් ඒක දිහා බලා ඉන්නා වගේ ඊටාම සූක්ෂම සංකීර්ණ වැඩක් කරද්දි පවා ඒක දිහා බලා ඉනකොට පේනවා මේක දිගට පවතින හැල් මේ පැවැත්මක් තියෙනවා යාන්ත්‍රණයක් තියෙනවා ඒ යාන්ත්‍රණය දිහා හොඳට සතියෙන් සම්පජඤ්ඤයෙන් බලනකොට භාවනා නොකරන මනුස්සයෙකුට මේක තියෙනවා කියලා හොඳටම වැටහෙනවා. නමුත් මේ මනුස්සයා කවදාකවත් එක පිළිගන්න කැමති නැහැ. මොකද එයාගේ සක්කාය දිට්ඨියට ඒකෙන් උර දෙන්නේ නැති නිසා. එයා ඒක අමතක කරන්න තමයි මේ කයි වාරු ගහන්නේ, චොයින් චොයින් ගම් හපන්නේ, බුලත් කන්නේ, ටෙලිවිෂන් බලන්නේ, පත්‍ර බලන්නේ, වන්දනා ගමයි යන්නේ. උන්නෝග පේනවට තමයි. දුක් නොදකින් කියලා තමයි කටයුතු කරන්නේ. යෝගාවචරය විතරක් මේකට සාතර වෙනකොට තේරෙනවා මේක භාවනා කරත් නැතත් මේක තමයි ලෝක தત્ත්වය. භාවනා කරන්න ඕනේ ගහක ගලක තියෙන தત્ත්වෙත් මේකයි අපේ මෙතෙක් සංසාරේ කෙරුවේ ඕනෝකෙන් පැනලා යන්න උත්සාහ කරපේකයි. මේ සම්තතිය දකිනකොට අපි ඒක විවරණ කරන්න බලන්න. විචිත්‍ර කරන්න බලන්න. විවිධාකාර දේවල් වලින් මාරු කරලා සම්තතියෙන් පැනලා පැනලා ගියාට මොකද වෙන දෙයක්කට ගිහිල්ලා ආයෙත් වැටෙන්නේ ඔතෙන්ටම. ඒක නිසා අපි අර ලේන කූඩුවේ දුවන්න හදනවා වගේ කූඩුව කරකෝ කරකෝ කරකෝ කරකෝ කොච්චර වේගෙන් දිව්වත් ලේන ඉන්නේ කූඩුවේ පල්ලෙම තමයි. අයියේ නටන්න නටන්න කූඩුව කරගෙන එකයි සිද්ධ වෙන්නේ. ධම්මවිචේ ගියේ එක්කනා මැද ඉඳගෙන ලෝකේ කරකෙන්ඩ ඇරලා හොඳට බලන් ඉන්නවා. ඒ ස්වභාව ලක්ෂණ පිළිබඳව පරිචයක් දක්ෂකමක් හොඳට ඇති කරගත්ත කෙනාට මේ සම්තති ලක්ෂණය කියලා කියන්නේ යම් විදියක ස්පාසුවක්. ආනේ සන්තති ලක්ෂණයේදී වැද්දගත්ම දේ තමයි මේකට නිර්භයව මූණ දෙන එක. හැබැයි එතනදී පැහැදිලිව කියනවා සක්කාය දිට්ඨිය පැලිරක් යනවා